බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ දහම් සෙවන සදහම් නිකේතනයේ කියලා අහලා තියෙන්නේ. පාරමිතා පිරී අවසාන අවස්ථාවට පැමිණි අය වෙනුවෙන් සමහර විට සූත්‍ර දේශනාවන් දේශනා කරන කල්හි එපමණකින්ම සිත ගැඹුරු නුවණින් දැකිය යුතු යථාර්ථය දැන ගැනීමට හැකි ඌයේ වද අද වන විට ඒ ප්‍රඥා මට්ටම් සිහි කල්පනා කිරී ඇති යුගයක අභිධර්මයේ වැනි පිටකාත්‍රයක් හැදෑරීමේදී සිත ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීමේ පහසුව නිසාම අවබෝධයට ඒ උපකාරයක් වෙනවා කියා සිටේ. ඒ සම්බන්ධ අදහසක් දේශනා කරන්නේ නම් වටිනවා ස්වාමීන් වහන්සේ. අවසරයි. ඇත්තටම දැන් අපි හිතමු සුනීත සෝපාක වගේ චරිත ගත්තහම ඒ චරිත ඒ අවසාන භවය තුල ඒ අය අභිධර්ම ඉගෙනගත්තු බවක්වත් මේ සූත්‍ර ඉගෙනගත්තු බවක්වත් ඒ මොකක්වත් අපට ප්‍රකට වෙන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුළත ඒ අය නිවන් අවබෝධ කරන්නට සමත් වෙලා තියෙනවා. ඒතකොට දැන් මේ චරිත දිහා බලලා කෙනෙක් හිතන්න පුළුවන් අභිධර්මය අවශ්‍යත් නැහැ මේ බණ ටිකක් ඇහුවාම නිවන් දකින්න පුළුවන්. ওই වගේ දෘෂ්ටි ඇති වෙලා තියෙන සමාජය තුළ දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරනවා දෘෂ්ටි 62ක් පිළිබඳව. එතකොට ඒ දෘෂ්ටි 62ක් නිර්මාණය වෙන්නේ අඥානයෙන් නිසා නෙවෙයි. ඒ හැමදෙනෙක්ම යමක් තේරුම් ගන්න උත්සාහ කරන කල්පනා කරන අය. ඒ හැම කෙනෙකුටම යම් යම් කරුණු පදනම් වෙලා තියෙනවා. හැබැයි ඒ කාරණය මත පමණක් පිහිටලා අනිත් දේවල් ගැන අධ්‍යයනය කරන්නේ නැතුව තීරණ ගන්න යාමෙන් තමයි වැරදි දෘෂ්ටියකට අන්න ඒ වගේ මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන් කියන ප්‍රකාශනය සත්‍යයි. ඒ සත්‍ය ප්‍රකාශනය මත පිහිටලා පාරමිතා අවශ්‍ය නැහැ කියන නිගමනයකට එන්නේ අන්න දෘෂ්ටිගතික අර හාත්පස විමසලා බලන්නේ එතකොට ඒ වගේ කතාවක් තමයි බණ ටිකක් අහලා නිවන් දකින්න පුළුවන් අභිධර්මයයි ඔය ඔක්කොම ඕන නැහැ හොඳට සූත්‍ර ධර්ම ඇහුවනම් සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන් බුදුහාරන්ගේ කාලෙත් මෙහෙම වෙලා තියෙනවා එතකොට ඒක යම් පදනමක් ඇතුව තමයි කියන්නේ හැබැයි මේ පදනම එහෙම තිබුණා වුණාට අර ඒකට අදාළ අවශේෂ කාරණා හාත්පස අධ්‍යයනය කරලා නැහැ. එක කතාවක් දෙකක් දිහා බලලා එක සිද්ධියක් දෙකක් දිහා බලලා තමයි ප්‍රකාශන කරන්නේ. අන්න එතකොට තමයි ඒක යම්කිසි දෘෂ්ටියක් බවට පත් යම් අසම්පූර්ණ ප්‍රකාශනයක් බවට පත් ඉතින් ඒ නිසා දැන් අපේ හාමුදුරුවෝ එතනදි මතක් කරලා තියෙන කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මට්ටමට පාරමිතා පිරීලා මනස ශක්තිමත් වෙච්ච අයට සූත්‍රයක් හැටියට දීර්ඝ දේශනාවක් ඕන නැහැ එක දහම් පද කීපයක්. ඊය ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන මේ එක ධර්මස්කන්ධයක් ශ්‍රවණය කරනකොටම සෝවන් ඵලයටපත් වෙන්නට පුළුවන්. ඒකේ කිසි වාදයක් තරකයක් නැහැ. හැබැයි ඒ කතාව දැන් අපිට එහෙම ප්‍රකාශ කළාට ඒ ගාථාව ඇහුවට අපි නිවන් දකින්නේ නැතිනම් අපිට නිවන් දැකීමේ බලවත් උත්සාහය මේ මේ සසුන තුලම තියෙනවා නම් එතකොට අපි මොකද්ද කරන්න ඕන අරක තේරෙන්නේ නැහැ ඒ නිසා ඒක හරියන්නේ නැහැ කියලා හිතන එක නෙමෙයි ඒ කරන ප්‍රකාශනය තේරුම් ගන්න පසුබිම හදන්නට ඕන ඒ කියන්නේ යේ ධම්මා හේතුප්පභව යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා තේසං හේතුන් තථාගතෝ ඒ හේතුව තථාගතයන් වහන්සේ දේශනා කරා එතකොට මේ හේතු ප්‍රත්‍ය පැහැදිලි කරන්නේ පටිච්ච සමුප්පාදයේ යම් ප්‍රමාණයකට පැහැදිලි කරනවා. එතකොට සූවිසි ප්‍රත්‍ය වශයෙන් මේවා අභිධර්මයේදී ප ဋ ාහන ප්‍රකටනේදී තා ගැඹුරින් පැහැදිලි කරනවා. එතකොට ඒව තේරුම් ගන්නට අපිට චිත්තචෛතසික ධර්මයන්ගේ සූක්ෂම බෙදීම් ඒවා හඳුනා ගන්න. එතකොට දිගු කලක් ඒවා පිළිබඳ අධ්‍යයනය කරලා ධර්මය ශ්‍රවණය කරලා ප්‍රගුණ කරපු කෙනාට ඒවා එකින් එක ඉගෙන ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒ එතනට තාම මනස පුරුදු වෙලා නැති කෙනාට මේ මූලික අභිධර්මයේ පිළිබඳ මූලික දැනුම හරි ඇති කරගෙන අඩුතරමින් මේ සත්ව පුද්ගල ආත්ම නොවන මේ නාම රූප ධර්මයන් කොහොමද එකින් එක බද්ධ වෙලා මේ සංසාර ප්‍රවෘත්තිය අවිද්‍යාව තෘෂ්ණා පදනම් කොටගෙන මේ වැඩේ කෙරෙන්නේ කොහොමද මේක නිමා කරන්න මොකද්ද කරන්න ඕන කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා මේ චිත්ත නියාමය සිත වැඩ කරන විදිහ අපි නිතරම කියන දෙයක් තමයි යම් උපකරණයක් වැඩ කරන විදිහ දන්නේ නැත්නම් ඒකේ අඩලුහු හදන්න බෑ ඒක සංවර්ධනය කරන්න බෑ ඒක සංවර්ධනය කරනවා කියලා ගුණාත්මක වශයෙන් දියුණු කරන්නටත් ඒකේ අඩලුහු හදනවා කියලා ඒකේ යම්කිසි ප්‍රමාණයකට ප්‍රතිසංස්කරණයක් කරන්නටත් ওই දෙකම කරන්නට නම් ඒ උපකරණය වැඩ කරන්නේ කොහොමද කියලා හරියට තේරුම් ගන්න. ඒ නිසා සිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් නොගත්තු කෙනෙකුට මේකේ අඩලුහු හදන්නත් බෑ මේක ගුණාත්මක වශයෙන් සංවර්ධනය කරන්නත් බෑ. ඉතින් ඒ සිත වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි චිත්තචෛතසික ධර්මවලින් පැහැදිලි කරන්නේ. ඒතර මේ රූපය කොහොමද නාම රූප වශයෙන් ප්‍රත්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි රූප ධර්මවල පැහැදිලි කරන්නේ. ඒක නිමා කරන්නේ කොහොමද කියන එක තමයි නිර්වාණය සහ නිර්වාණගාමිනී ප්‍රතිපදාවෙන් පැහැදිලි කරනවා. ඒතකොට ওই ටික තමයි අභිධර්මයේ හැටියට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා තමයි අපි මුලින්ම කිව්වේ තථාගතයන් වහන්සේ බුදු බුදු වෙච්ච තැන ඉඳලා, ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දෙසූ තැන ඉඳලා අවුරුදු 45ක්ම චිත්තචෛතසික රූප නිබ්බාන ගැන තමයි දේශනා කරන්නේ. හැබැයි ඒවා පිළිබඳව විස්තර විභාග හැමෝත් එක්කම කතා කරලා නැහැ. ඒක අවශ්‍ය තැනකදී විතරයි මතු කරලා තියෙන්නේ. ඉතින් ඒව දිහා බලලා අභිධර්මයේ පසුකාලීන නිර්මාණයක් මුල් බුදු සමයේ හැම එකක් නැහැ. ඒ ඒ නිසා ඒව වුණා. ඉතින් මුල් බුදු සමය කියන්නේ මොකද්ද? මුල් බුදු සමය කියලා කියන්නේ ඒ අරහත්ත්වය සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කරලා හිටපු අයට එතනින් එහාට යන්නට මඟ පෙන්වීම. ඉතින් ඒ මට්ටමට වැඩිලා නැති අයට එහෙම කලයි කියලා ඒක ප්‍රමාණවත් නැහැ. ඒගොල්ලන්ට මේ මූලික කරුණු අධ්‍යයනය කරන්න ඕනේ, ඉගෙන ගන්න ඉතින් අන්න ඒ නිසා තමයි අපිට මේ පාරමිතා පිළිබඳ කතාව, අභිධර්මයේ පිළිබඳ කතාව මේවා අපට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙකුට සූත්‍ර දේශනාවක් අහලා ඒක පූර්ණ වශයෙන් වැටහෙන්නේ නැතිනම් අර වගේ එක ගාතාවක් අහලා ඒක සම්පූර්ණයෙන් වැටහෙන්නේ නැතිනම් ඒක වැටහෙන්නේ නැහැ කියලා පැත්තකට දාන එක නෙමෙයි අපි කරන්න ඕන. ඒක වටහා ගන්නට අවශ්‍ය මූලික පසුබිම, මූලික දැනුම, මූලික ඥාණය අපි සුතමය, චින්තාමය, භාවනාමය වශයෙන් අවදි කරන්න. ඒ සඳහා අභිධර්ම ඉගෙන ගැනීම ආදී විශේෂයෙන්ම වැදගත් වෙනවා. තව එතන ප්‍රශ්න තියනවාද? එක්කමනේ ස්වාමින්වහන්සේ. බොහෝම පිං අවසරයි.